චෛතසික 51ත් අටවිසි රූපයත් නිර්වාණයක් කියන ධර්මයි වස්තු ධම්ම හැටියට අප දැනගන්න. ඒ ඒ ධර්ම ඊළඟට බෙදා දක්වනවා මේ මිශ්‍රක සංග්‍රහයේදී අකුසල සංග්‍රහය අකුසල සංග්‍රහය මිශ්‍රක සංග්‍රහය බෝධිපාක්ෂික සංග්‍රහය සර්ව සංග්‍රහය කියලා ඒ සමුච්ඡය කාණ්ඩය කොටස් හතරකට බෙදා ඒ කරුණු විස්තර කරනවා පළමුවෙන්ම ඉගැන්වෙන්නේ අකුසල කාණ්ඩය කියන කොටස. එහි අකුසල කාණ්ඩයට ඇතුළත් ධර්ම දක්වනවා ආස්තව, ඕභ, යෝග, ගන්ධ උපාදාන නීවරණ අනුසය සංයෝජනය ක්ලේශ කියලා කොටස් 9. ඒ අකුසල සංග්‍රහය නව වැඩෑරුම් නව විධය. ඒ <clears throat> ඒකාන්ත අකුසල වශයෙන් සමාන වූ ධර්මයන්ගේ සංග්‍රහය අකුසල සංග්‍රහයයි. ඒ කියන්නේ දැන් මෙතන අප කියවෙන අප විස්තර කරන ඒ ආසව ඕග යෝග ගන්ත උපාදාන නීවරණ අනුසය සංයෝජන ක්ලේශ කියන ඒ නවයකම ඇතුළත් වී තිබෙන්නේ අකුසල ධර්මමයි. දැන් ඒ අකුසල ධර්මයේ කියන විට අකුසල් සිත් 12ක් තිබෙනවා. ඒ අකුසල් සිත් 12ෙහි යෙදෙන ඒකාන්ත අකුසල ධර්මයේ කියා ගන්නට තිබෙන්නේ 14ක්. දැන් අන්‍ය සමාන චෛතසික 13ක් කුසල් සිත්වල යෙදෙන්න. ගන්නෝනේ අකුසල ධම්මා කියන මේ පදයට ස්වરૂපාර්ථ නැත්නම් අභිධේයාර්ථ වශයෙන් ලැබෙන්නේ. සිත් 12කුත් අකුසල ධම්මා කියන විට සිත් 12ත් ඒ සමග යෙදෙන චෛතසික 27ක්. මේ චෛතසික 27 කියවේ අන්‍ය සමාන චෛතසික 13ක් අකුසල චෛතසික 14ක්. එමනේ දැන් අපි ඒ අභිධර්මයේ අභිධර්මයේ ගෙවීමේදී ධම්ම සංගමිය. මේ යන මාත්‍රිකාවත් ඉගෙන ගන්නට වෙනවා. ඒ අභිධර්ම මාත්‍රිකාව ආරම්භ කරන්නේ කුසල ධම්මා අකුසල ධම්මා අභ්‍යාකතා ධම්මා කියන මේ ත්‍රිකේ. ඒ කුසල ධම්මා අකුසල ධම්මා අභ්‍යාකෘත ධම්ම කියන ඒවා පරමාර්ථ ධර්මමයි. එයින් විකත්තර දෙයක් නෙවෙයි. ඒ පරමාර්ථ ධර්ම ඊළඟට උදුරනවා නැත්නම් වෙන්කොට ගන්නවා. මොනවද ඒ අකුසල ධර්ම? අකුසල ධර්ම නම් සිත් වශයෙන් 12සකුත් ගැන අකුසල් සිත් 12ක් ඒ සමග යෙදෙන චෛතසික 27ක්. ඒ 27 ගන්නේ අන්‍ය සමාන චෛතසික 13ක් අකුසල චෛතසික 14ක්. අඤ්ඤසමාන චෛතසික 13ට ඒ නම ලැබී තිබෙන්නේ කුසල් සිත්වල අකුසල් සිත්වල විපාක සිත්වල ක්‍රියා සිත්වල කියන මේ සිත් කවරක හෝ යෙදෙන. එහෙම යෙදෙන විට ඒ යෙදෙන සිත අනුව ඒ චෛතසිකය ගන්නට වෙනවා. අකුසල් සිත්වල යෙදෙන විට අකුසල් වශයෙන්, කුසල් සිත්වල යෙදෙන විට කුසල් වශයෙන්, විපාක ක්‍රියා සිත් වල නැත්නම් අව්‍යාකෘත සිත් වල යෙදෙන විට අව්‍යාකෘත ධර්ම වස්තු. ඒ නිසා අපි ලෝභය, ద్వේෂය, මෝහය කියන තුන ගැන කතා කරන විට දැනගත්තා ඒවා ඒකාන්ත අකුසල හේතු කියලා. ඊළඟට අලෝභය, අදෝසය, අමෝහය කියන තුන පිළිබඳව කතා කරන විට කීවේ ඒවා කුසල හේතුන්ද වෙනවා, ඒ වගේම අව්‍යාකෘත හේතුන්ද වෙනවායි. ඒ අලෝභ, අදෝස, අමෝහ කියන තුන කුසල් සිත් සමගත් කියදෙනවා. විපාක සිත් ක්‍රියාසිත කියන කියන්නේ කුසල විපාක ඒ වගේම ක්‍රියාසිත කියන මේවායේ යෙදෙනවා ඒ අලෝභ අදෝස අමෝහ ලෝභ දෝෂ මොහේ මේ දෙන්නේ නැහැ ඒ අලෝභ අදෝස අමෝහ කුසල් සිත් වල මෙන්ම විපාක සිත් ක්‍රියාසිත වලත් යෙදෙන බැවින් ඒවා කුසල හේතුන් දවන අව්‍යාපෘත හේතුන් දවන ධර්ම තුනක් වශයෙන් ගත්තා කුසල් සිත් සමග යෙදෙන විට කුසල් වෙනවා විපාක සිත් ක්‍රියා සිත් කියන අව්‍යාපෘත සිත් සමගයේ දෙන විට ඒ කුසල් නෙවේ. විපාක නැත්නම් ක්‍රියා. ඒ ඒ විදිහට ඒ අකුසල ධර්මයේ කියන විදිහ. ඒකාන්ත අකුසල ධර්මයේ කියන විට ගන්නට වන්නේ සිත් 12කුයි. අකුසල චෛතසික 14ක්. ඒකාන්ත අකුසල ධර්මයේ කියන්නේ ඒවා. නමුත් අකුසල ධර්මයේ කියා ගන්නා විට අකුසල් සිත් උපදින්නට බෑ. අකුසල් සිත් උපදින්නේ නැහැ. පස්සාදී චෛතසිකයන් නැතිව. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මනසිකාර කියන ඒ සබ්බචිත්ත සාධාරණ චෛතසික හත හැම සිතකටම අවශ්‍යයි. හැම සිතක්ම සිතකම ඒ හත ලැබෙනවා. ඒ හත නොලැබෙන එකද සිතක්වත් නැහැ. ඒ හත ලැබෙන්නේ කුසල් සිත් වල නම් ඒ චෛතසිකත් කුසල ස්වභාවය ගන්නෙ ඒ අවස්ථාවේදී. අකුසල සිත්වල නම් අකුසල ස්වභාවය ගන්න. විපාක සිත් ක්‍රියා සිත් නම් ඒ විපාක ස්වභාවය ක්‍රියා ස්වභාවය ගන්නෙ. ඒ නිසායි ඒ හතක් අර ප්‍රතිර්ණක චෛතසික හයක් කියන 13 එකතු කොට අන්‍ය සමාන චෛතසිකය කියලා ඒවා නම් කරනවා. දැන් මේ අකුසල සංග්‍රහයේදී අපිට කතා කරන්නට වන්නේ ඒ වගේ අන්‍ය සමාන චෛතසික ධර්මත් අරගෙන නෙවෙයි. මේ ඒකාන්ත අකුසල ධර්ම. ඒ නිසා සිත් වශයෙන් අවරක් හෝ මෙතනට එන්නේ නැහැ. ආසව ඕග යෝග ගන්ත උපාදාන නීවරණ අනුසේ සංයෝජන ක්ලේශ කියන මෙතනට ඇතුළත්ව තිබෙන්නේ අකුසල චෛතසික. දැන් ආසව කියන්නේ ආශ්‍රව මේ දින තුන අස්ථාපිත වෙනවා චතුරාශ්‍රව ධර්ම චතුරාශ්‍රව ඒ වගේම ආශ්‍රව ක්ෂේත්‍ර ඥානය කියන තැන්වල ඒ ආශ්‍රවය පිළිබඳවයි කතා කරන්නේ ආශ්‍රවයි කියන්නේ ලෝභ ditthi මෝහ කියන ධර්ම තුනට නේ කාමාශ්‍රව භවආශ්‍රව ditthාශ්‍රව අවිජ්ජාශ්‍රව කාමාශ්‍රවයේ පීවේ භවසවේ කීවේ ලෝභයට. විත්‍යාසව විත්‍යාසවේ කියන්නේ දෘෂ්ටියට. අවිජ්ජාසවේ කියන්නේ මෝහයට. ධර්ම වශයෙන් තිබෙන්නේ තුනයි. ලෝභයයි, විත්‍යයි, මෝහයයි. ලෝභය දෙතැනක එනවා එහි ආසව වශයෙන් කාමාසව භවාසව. ඒ කාමාසවේ කියන්නේ මෙතන ඒ කාම කියන වචනයෙන් අරමුණු වන වස්තුකාමයන් නෙවෙයි දක්වන්නේ. දැන් වස්තුකාම කියලා කොටසක් තිබෙනවා. ක්ලේශකාමී කියලා තව ධර්මයක් තිබෙනවා. දැන් කාමයේ පිළිබඳව කතා කරන විට කාම කියන වචනය පිළිබඳව කතා කරන විට විග්‍රහයක් දක්වනවා. කාමේතිති කාමෝ කියන. කාමේතිති කාමෝ කියන්නේ කැමැති වේනුයි කාම නමි. එතන ඒ කැමති වෙන ධර්මය ආසාව කියන මේ ධර්මයටයි එතන කාමයේ තීති කාමෝ කියන විග්‍රහයෙන් දෙන්න. එතකොට ඒ ධර්මයයි එතන දක්වන්නේ. ඒ ලෝක කාමී තීති කාමෝ. කාමීය තීති කාමෝ කියලා තව විග්‍රහයක් දක්වනවා. ඒ ආශා කරනු ලැබෙන්නේ කැමැති වනු ලැබෙන්නේ කාම නම්. ඒ කැමැත්ත නැත්නම් ඒ ආසාව යම් අරමුණක එල්බගෙන ඇති වේද අන්න ඒ අරමුණයි එතන කාමීයති කාමෝ කියන කාමයන්ගෙන් දක්වන්නේ. දැන් අපි ඒවා ගැනනේ පංචකාම ගැන කතා කරන්නේ. මේ පංචකාමී කීවේ කාම වස්තු. කාම කියන වචනය සාමාන්‍යයෙන් ගන්නා විට එතන ගැනෙන්නේ ලෝභය. ඒ ලෝභය මේ ආසව කතාවේදී බුදුරජාණන් වහන්සේ හතරක් වශයෙන් දේශන දෙකක් වශයෙන් දේශනා කළා. කාමාසව භවආසව කියන මේ දෙකක් වශයෙන්. ඉතින් ඊට කලින් අප දැනගන්නට ඕන ඇයි මේ වාද ආසව කියලා කියන්නේ. ආසව. ආසවයි කියන්නේ එක තේරුමක් වෙනවා ආස්කවන්ති इति ආස්කවා ආස්කවන්ති ඉති ආස්ක වැగిරෙන බැවින් ගලා යන බැවින් ආස්කව නමි ආස්කවන්ති इति ආස්කව ඉතින් ඒක තවදුරටත් විස්තර කරනවා ආ ආ ඕකාසතෝ ආ භවග්ගංච ධම්මතෝ ආ ගෝත්‍රමුංච සවන්ති इति ආස්කව අවකාශ නැත්නම් ස්ථාන වශයෙන් සැලකෙන විට භවග්‍රයයි කියන දේව සංඥා නා සංඥා යතනය දක්වා වැగిරෙන බලා යන බැවින්ද ධර්මයන්ගේ වශයෙන් සෝතාපට්ටි මග්ග චිත්තේට පළමුව ලැබෙන ගෝත්‍ර භූ සිතෙක් ගලා යන බැරිද කියන මේ තේරුමෙන්ද ඒලාට ආශ්‍රය දැන් ගෝත්‍ර භූෂිතේ කියන්නේ ලෞකික කාමාවචර සිතක්. ඒ සිත නිර්වාණය අරමුණු කරමින් මේ අවස්ථාවේ ඉපදී. දැන් මේ ගෝත්‍ර භූෂිත එනතුරු සිතට පැමිණෙනතුරු තිබෙන తত্ত্বය ලෞකික ධර්මයන් දක්නා අවස්ථා ලෞකික ධර්මාරමුණ ඒ නිසා ඒ දක්වා වූ සියලුම සිත් චෛතසික රූප කියන මේ කවරක් හෝ මේ ආශ්‍රවයන්ට අරමුණ. ඒ ගෝත්‍ර වූ සිත ආශ්‍රවයට අරමුණු කරන්නට පුළුවන් කමක් නැහැ මේ අවස්ථාවේදී. මොකද එය නිවන අරමුණු කරමින් පවත්. නමුත් ලෞකික ධර්මයක් වශයෙන් ගත්කල ඒ අරමුණු කරන්නට පුළුවන්. ඒකයි ඒ කියන්නේ. කොටින් කියනවා නම් දැන් කාම ලෝභයට අරමුණු වන ධර්ම මොනවද කියලා ඇසුවොත් කියන්නට තිබෙන්නේ ලෞකික ධර්ම සියල්ල. ලෞකික ධර්ම සියල්ල. ලෞකික ධර්ම සියල්ලයි කියනකොට ගෝත්‍ර භූ සිතක් වෙනවා. ඒ කියන්නේ කුසල් සිතක් නේ. ඥාන සංප්‍රයුක්ත කාමාවචර කුසල් සිතක්. ඒ ඥාන සංප්‍රයුක්ත කාමාවචර කුසල් සිතක් වන ගෝත්‍ර භූ සිත ඒ අවස්ථාවේදී නම් මේ නිවන අරමුණු කරමින් උපදින්නේ. ඒ නිසා ඒ සිත මේ ආශ්‍රවයන්ට අවුණ එකක් නෙවෙයි. ඒ නිසායි තෙක් කියලා කියන්නේ. ඒ තෙක් කියන එකේ තිබෙනවා මර්යාදා අවදි අභිවිධි අවදි කියලා අවධිය දෙකක් හැටියට දක්වනවා. ඊකාවේ මට මතකයි මම කියලා තියෙනවා. ඒ අවදි කියන්නේ ඒක ව්‍යාකරණ රීතියක් ඈ ඒ මර්යාදා අවධියේ කියන එකට ඇතුළත් වන්නේ ඒ ධාතිකේතොන් බම්බල පිටියේ හන්දිය චෙක් දැස්සයි කියලා ඒක අර්ථ දෙකක් වත් ගන්නට. එක්කෝ හන්දිය අරුව නොවන විදිහට. එහෙම නැත්නම් හන්දිය හසු වෙන විදිහට. මේ දෙකම ඒකට කියනවා දැන් ඒ හන්දිය නැතුව ඊට මෙහා ඒ දක්වා කියන තේරුම ගත්තොත් ඒකට කියන්නේ මර්යාදා අවබෝධය කියලා. මර්යාදේ කියන්නේ සීමාව. හන්දියක් ඇතුළත් වෙන්නට නම් අභිවිධි කියලා කියන්නේ. එයත් ඇතුළත් වන්න. මං ගන්න. දැන් ගෝත්‍ර භූ සිත දක්වා කියන විට ගෝත්‍ර භූ සිත අසු වෙන්නේ නැහැ ඒක. එතන මර්යාදාවක් භවග්‍රේ දක්වා කියන විට භවග්‍රේ කියන්නේ නේම සංඥානා සංඥායත. ඒ අසු වෙනවා. ඒක අතිවිදි. අභිවිද්‍යාවති. දැන් ඒ විදිහට බලනකොට මේ ආශ්‍රව ධර්මයන් ආශ්‍රව ධර්මයන් කුමක් කරමුණු කොටද පවතින්නේ ලෞකික ධර්ම අරමුණු කොට. ලෞකික ධර්ම නම් මොනවද? සිත 81ක්. සිත 81ක් තිබෙනවා. ලෞකික සිත් චෛතසික 52 81 යෙදෙන රූප 28 රූප 28 ඉතින් ඒවා ලෞකික ධර්ම ඒවා අරමුණු කොට තමා ලෝභය උපදින අපි දන්නවා ලෝභය උපදිනයි ලෝභය උපදින්නේ ලෞකික ධර්ම අරමුණු කොට ඒකට මේ ලෞකික ධර්මයේ කියන ඒවලට නැත්නම් ඒ ධර්මවලට ලෞකික සිත් සියල්ලම අරමුණු ඒ ලෞකික සිත් වලින් එකක් තමයි ඒ නිර්වාණය සාක්ෂාත් කිරීමට කරන මාර්ගසිතට පළමුවෙන් ඇතිවන්නා වූ ගෝත්‍ර භූසිත ගෝත්‍ර භූසිත ඒත් ඒ සිත නිවන අරමුණු කරමින් උපදින්නේ නිවන අරමුණු කරමින් උපදින්නේ ඒ ලෝභයට අරමුණු වන ධර්ම වශයෙන් ගත්තොත් ඒ සිත කාමාවචර කුසල් සිතක් ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසල් සිතක් ඒ සිත දාසු වෙනවා. ලෝභයේ වශයෙන් ගත්තම නමුත් මේ අවස්ථාව වශයෙන් ගත්තම ඒක අහු වෙන්නේ නැහැ. අවස්ථාව වශයෙන්. ඒකට මේ ස්ථාන වශයෙන් භාග්‍රේ දක්වා ධර්ම වශයෙන් ගෝත්‍ර භූසිත දක්වා පැතිර පවත්න නැත්නම් ගලා යන ස්වභාවය කියන තේරුමෙන් ආසව කියන නමක්. ආසව. තව තේරුමක් තිබෙනවා ආසව කියන්නේ. මෙතන තුන් දන්නවනේ ආසව කියලා ඔය නොඑක් බෙහෙත් වර්ග එකතු කරලා ඒ ඒ වතුරට දාලා බොහෝ කලක් පල් කරලා ගන්න. අන්න ඒ වගේ. දැන් ඒවායේ තිබෙනවා එක ස්වභාවයක් තමයි බොහෝ කලක් එහෙම පිළිලා පල් වීම. කල්ගුණ ස්වභාවයක් කියන. එකම තැනක තිබෙන ගලා යන වතුරක් නෙවෙයිනේ. ඒ එතන එකම තැනක තිබීම වශයෙන් පල් වීමක් තිබෙනවා. අනිත් එක ඒවා කවුරු හරි පානය කරනවා නම් ඒ පානය කරන තරත්තා මත්වන ස්වභාවයකුත් තියෙනවා. මත් වීමකුත් වෙනවා. මේ ආශ්‍රවයන්ගේ තිබෙනවා මේ දෙආකාරයෙන්. බොහෝ කලක් පල්වෙමින් පිරෙන්නේ කොහේද? මේ සත්ව సంతානගතව පවතින. අපි එකිනෙක කෙනා පිළිබඳ වූ මේ කාමාසව භවාසව දිඨාසව අවිජ්ජාසව කියන ලෝභ දික්ඛි මෝහ කියන මේ ධර්ම තුන පිළිබඳව සැලකෙන විට කවදා මේවා අප సంతානෙහි ඇති වුණාද ආදියක් එහෙම දක්වන්නට බෑ. ඒකට අනාදිමත් කාලයක් මුළුල්ලෙහි මේ සත්ව సంతානගතව පැවතගෙන එන ස්වභාව ධර්මයන් සමූහයක් බැරි මේවා හරියට අර පල්වුණු ගතියක් පිළිදෙන. ඒ වගේම මේ ධර්මයන්ගෙන් යුක්ත වූ තැනැත්තා ඒවායින් මත්කර වෙනවා. මේ සිහිසන් නැති කරනවා. කාමාසව, භයාසව, විත්තාසව, අවිජ්ජාසව කියන මේ ධර්ම වලින් සත්‍යයන්ව මත් කරලා මත් කරලා පිළිගන්න. ඔව්. මත් කරන ස්වභාවය තියෙනවා. දැන් ලෝභය ලෝභය පිළිබඳ මේ කරාතිරක් තිබෙනවා අපි දන්නවා. ලෝභය පිළිබඳ. ඒ ලෝභය බලවත්සේ ඇති වුණාම ඒ තැනත්තා හරියට මත් වුණු කෙනෙක් වගේම ඒ තැනත්තාගේ ක්‍රියාවේ අවස්ථාවේදී ඒ ඒ ලෝභය Tamanගේ චිත්තසංතානී ඇතිවි සමාව පෙළෙන දවන ස්වභාවය ඇති වූ කල්හි පවත්නේන මත් යතිය මත් ස්වභාව ඒ නිසා කල යුත්ත නොකල යුත්ත කියන මේක තේරුම් ගන්නට බැරි තත්ත්වයක් ඇති වෙනවා ඒ වගේමයි ඔය පිටාස භවසර භවසරේ කියන්නේ ඒ රූප භව අරූප භව කියන මේවා පිළිබඳවත් ඒවා ලබා ගැනීමට ඉවහල් වෙන රූප රූප ධාන අරූප ධාන කියන ඒ කුසල ධර්ම පිළිබඳව ඇතිවන්නා වූ ආශාව දැන් කෙනෙකුන් බඹලව ඉදීමේ බලාපොරොත්තුව එතනකට ඇති වුණොත් ඒකට බඹලව කියන ඉහළ ධනක් ඒ ස්ථානෙහි ඉදීමටයි තමන්ගේ බලාපොරොත්තු. ඒ නිසා ඔහුට ඒ පිළිබඳව ඇති වූ ආශාව මුදුන් පමුණවා ගැනීම සඳහා ඔහු ක්‍රියා කරයි. හරියට මේ මේ ධර්මයෙන් තමා මත් වූ ස්වභාවයක් එතකොට ඇතිවන්නේ. ඒ නිසා ඒ කියන්නේ ඒ ධර්ම උපදවා ගන්නවා රූපාරූප ධර්ම තමයි. අනිත් සියල්ල මේ තැනට අත්හරිනවා. අනිත් සියල්ලම අත්හැරලා Tamange එකම අභිප්‍රාය වන්නේ ඒ රූප භවයේ ඉදීම වෙනස අරූප භවයේ ඉදීම ඒ සඳහා වුමනා කරන ඒ ධ්‍යාන උපදවා ගැනීමට බොහෝ දෙයක් මේ කොටින් කියනවා නම් ඊගේ පවා අත්හැරලා ඒ සඳහා උත්සාහ කරනවා. ගායන කරනවා. එතකොට ඒ ඒ උත්සාහ කරන්නේ, වෑයම් කරන්නේ ඒ භක්ම ලෝකේ ඉපදීමට ඕන කරන ඒ කර්මය ඇති කර ගැනීම සඳහා තමාගේ ආශාව තිබෙන්නේ භක්ම ලෝකේ උපදින්නට. ඒකට ඒ උපදීමේ ආශාව නැත්තම් භක්ම පංචස්කන්ධයක් ලබා ගැනීමේ තිබෙන ආශාව. මුදුන්කම් ගා ගන්නට බෑ. තව දෙයක් උපදවා ගන්නේ නැතිව. ඒ නිසා එය ලබා ගන්නට නම් මේ පිළිබඳව ආශාව තිබෙන්නට ඕන. මෙයක් උපදවා ගන්නට ඕන. බැරි නිතම ඒකනේ රූපා රූප රාග අරූප රාග කියලා කියන්නේ. අනේ රූප රාග අරූප රාග වශයෙන් පවත්නා වූ ආසාව තමයි මෙතන භවස්තව කියලා. දෘෂ්ටියෙන් පස්සේ ditthiyat ඇති වෙන්නට පුළුවන් ditthiyat එක්කම. ඒ කියන්නේ දැන් ආසව කියන ඒවා කාමාසව, භවආසව, ditthාසව, අවිජ්ජාසව කියන මේ හතරම ධර්ම වශයෙන් තුනක් කියලා කිව්වනේ ලෝභ දිට්ඨි මෝහ දැන් ඒ ලෝභ දිට්ඨි මෝහ කියන තුනම පවතිනවා දිට්ඨිගත සංපයුක්ත සිත්වල දිට්ඨිගත සංපයුක්ත සිත් තිබෙනවා ඒ දිට්ඨිගත සංපයුක්ත සිතෙහි ලෝභයක් තිබෙනවා දිට්ඨියක් තිබෙනවා මෝහයක් තිබෙනවා මෝහයක් එතකොට මෝහයෙන් කරන්නේ මෝහයෙන් කරන්නේ ආදීනවේ වසනේ කර ආදීනවේ වරද ඇති සැටිය පෙන්වන්නේ නැහැ. දැන් කාම භවයේහි, රූප භවයේහි, තරූප භවයේහි කියන මේ කවර භවයක හෝ ආදීනව පිළිද. මොකද්ද ආදීන? ප්‍රධාන ආදීනවය තමයි එහි තිබෙන අනිත්‍ය බව. අනිත්‍ය බව හිතාගත්තට ඒ නිට්ටයයි කියලා අනිත්‍යයි. ඒ අනිත්‍ය බවම තමයි එහි තිබෙන ආදීනව. පංචස්කන්ධයේ තිබෙන ආදීනවයත් ප්‍රධාන ආදීනවය ප්‍රධාන ආදීනවය තමයි මෙහි ඇති අනිත්‍යතාවය. අනිත්‍ය බව. ඉතින් ඒ ආදීනවය බබලවත් තිබෙනවා. ධක්ම පංචස්කන්ධෙහි තිබෙනවා. ඒ ඒ ආදීනවය වැසී යනවා කෙනෙකුට වැසී යන්නේ ඒ පිළිබඳ ඇතිපතු දක්නා නුවණ නැති දෙයක්. එනම් මෝහයෙන් මුලා වූ කෙනෙක්. ඉස්ලාම් දැන් මෝහයෙන් මුලා වූ කෙනෙක්. නැවත උත්පත්තියෙන් ලබන්නේ නැහැ නේද? නැවත නැවත උත්පත්තිය ලබන්නේ කවුද? මෝහයෙන් යුක්ත කෙනෙක්. මෝහයේ තිබෙන තාක්කල් ඒක නවත්තන්නට බෑ. මෝහයේ තිබෙන ඒක මෝහයේ තියෙන කොට තෘෂ්ණාව තියෙන. මෝහය තිබෙන්නේ මේ ධර්ම පිළිබඳ යථා තත්ත්වය නොදැකීම නිසා. ඉතින් ඇතිසැටි යමක් පිළිබඳව ඇතිසැටි නොදත් දැනත්තා ඒ දේ ඉෂ්ට වශයෙන් ගන්නා කල ඒ ඉෂ්ට වූ දෙයට ඇලෙනවා. ඉෂ්ට වූ දෙයට ඇලෙනවා. දැන් මේ ධර්ම කාමාසව භවආසව විඥාසව අවිඥාසව කාමාසවේ කීවේ කාම වස්තුන් කාම ධර්මයන් පිළිබඳව පවත්නා වූ ආසාව, ලෝභය, කාමාසව. භවසදේ කීවේ රූපාරූප භවයන් පිළිබඳව සහ ඒ භවයන් ලබා දෙවන රූපාරූප ධ්‍යාන කුසලයන් පිළිබඳව පවත්නා වූ ආසාව භවස්ත. ditthාසදේ කීවේ සියලුම දෘෂ්ටි සියලුම දික්ඛීන් ඇතුළත් වෙනවා ditthාසදේ කියන්නේ. අවිජ්ජාසවේ කියවේ ඔව් සියලුම දිට්ඨි විද්‍යාත්මක ඔව් විද්‍යාත්මක සියලුම දිට්ඨි කියන කොට ගන්න සියලුම විද්‍යාදෘෂ්ටි ඉතින් දෙසකට විද්‍යාදෘෂ්ටි බුදු දානන් වහන්සේ ධර්මජාල සූත්‍රයේ දේශනා කළා ඒ වගේම අහේතුක දෘෂ්ටිය නාස්තික දෘෂ්ටිය අක්‍රීය දෘෂ්ටිය කියන නියත විද්‍යාදෘෂ්ටි දක්වනවා එපමණක් නෙවෙයි සක්කාය දිට්ඨි කියලා මමය කෙනෙක්ය කියලා ගන්නා වූ ඒ සක්‍රා දෘෂ්ටිය තියෙන ඒ ඔක්කොම මේ විචාසව කියන එකට ඇතුළත්. සියලුම දෘෂ්ටීන් සම්‍යක් දෘෂ්ටි නෙමෙයි විච්චි කියනකොට ගන්න විද්‍යා දෘෂ්ටි. ඒ අවිචාසවේ කියන්නේ මේ සියල්ලට කාමාසවේ ඇතිවීමට භවආසවේ ඇතිවීමට ඉච්ඡාසවේ ඇතිවීමට බලවත් හේතුවක්ව පවත්නා වූ අවිද්‍යාව මෝහය. දැන් කෙනෙක් කාමාසවය එහෙම පිටින්ම නැති කලයි නම් ඒ නැති කලේ කාමාසවය ඇතිවීමට තුඩුබන හේතු වන මෝහය ඒ තරමින් නැති කළ නිසා මෝහය එහෙමම නැතික එහෙම පිටින්ම නැති කරන්නට බෑ කෙනෙක්. ඒක වරක්. දැන් කාමාශ්‍රවය කියන එක මොන මාර්ගයේදීද නැති වෙන්නේ? අනාගාමි මාර්ගය. අනාගාමි මාර්ගයෙන් කාමාශ්‍රවය නැතිව යන්නේ ඒ කාම ධර්ම නැත්නම් කාමාශ්‍රවය කියන ඒ ලෝභයේ ඉදීමට තමාට යම් මෝහයක් හේතු විනිනා ඒ මෝහය දැන් නැහැ ඒ නැති එහෙත් ඔහුගේ මෝහය එහෙම පිටින්ම නැතුව ගියාද? නෑ. තව රූප රාග අරූප රාග වශයෙන් නැතිවන ඒ භවර්ථය ඇතිවීමට හේතු වන මෝහය තවම තිබෙනවා. ඒ මෝහයේ අංශය තමයි. ඒ මෝහංශය තියෙනවා. ඉතින් ඒක තවම තිබෙන නිසා භවර්ථය කියන එක පවතිනවා. ඒක නැති වෙන්නේ. රහත් මගේ විපස්සනා භාවනාවට පොඩි ඥාන සංකේත භාවනාවට කුසාලිය. ඔව්. නමුත් කියනවා ඕක ඔව් දැන් විදර්ශනා කරනවායි කියනකොට ඒ විදර්ශනාවේදී විදර්ශනා කියන ඒ නම ලබන්නට සුදුසු වන්නේ කුසල් සිතක් ඥාන සංප්‍රයුක්ත කුසල. ඒ විපස්සනා කියන වචනයම ඥානයට යොදන වචන. නුවණටයි. ඒ ඒ විශේෂ දැකීම. එහෙම නැත්නම් විවිධාකාරයෙන් දැකීම. ඒ නිසායි විපස්සනා. ඒ නුවණටම වචනයක්. නුවණමයි එයින් දක්වන්නේ. ඒ ඒ නුවණන් දැන් විපස්සනා කියන විට ඒ නුවණ එක කරුණක් පිළිබඳව වෙන් කරලා නැත්නම් යම් කිසි කාරණයන් පිළිබඳව වෙන් කරලා දක්වන. ඒ විපස්සනා. දැන් කර්මය, කර්ම ඵලය දැනගන්නා නුවණ විපස්සනා කියන්නේ නෑ ඒක. ඒකද විපස්සනා කියන්නේ. ඒක නුවණක් තමයි. නමුත් එතන විපස්සනා කියන්නේ නෑ. විපස්සනා කියන්නේ ප්‍රධාන වශයෙන් විපස්සනා කියන නම අනිත්‍ය දුක්ඛය අනාත්මය කියන මේ තුන දක්නා නුවණ. ඒ තමයි විපස්සනා. සම්මා ධම්මං විපස්සති කියන එකෙන් අදහස් කරන්නේ ඒ විපස්සනාවෙන් කරන්නේ අනිත්‍යය දක්න. දුක්ඛය දක්න. අනාත්මය දක්න. අනේ ඒ අනිත්‍ය දුක්ඛය අනාත්මය දක්නා නුවණ තමයි විපස්සනා. ඉතින් මේ නුවණ ලබා ගන්නට කරන වැයමේ නුවණ ඉපදවා ගැනීම වශයෙන් කරන භාවනාවක් තිබෙනවා. ඒ භාවනාවට කියන්නේ විපස්සනා භාවනාව. නුවණ කොයි වේලාවකවත් යෙදෙන්නේ නැත්නම් ඒ අවස්ථාව මේ භාවනාවට සම්බන්ධ නැහැ. භාවනාවට අයිති. ඒ නැtei කීවේ නුවණින්ම කළ යුතු වැඩක් කියන. නුවණම තිබෙන්නට ඕන. නුවණ නැති සිතකට ඒ භාවනාමය ජීවණය කියන එක උපදවන්නට බෑ. ඇති කරන්න. නුවණමයි ඇති වෙන්නේ. ඉතින් අතරින් පතර භාවනා කරන කෙනෙකුට වුවත් නුවණ නැති සිත උපදින්නට පුළුවන්. එලෙලේ ඒ භාවනා කර්මයට උපකාර වෙන සිතක් නෙවෙයි Tamanට උපදින්නේ. දැන් සීයුවක් සිහිය අපට බොහෝ ප්‍රයෝජන ධර්මයක්. සිහිය සිහිය තිබෙන තාක් කල් කෙනෙකු අකුසලයට වැටෙන්නේ නැහැ. සිහිය කියන්නේ සති. සතිය තිබෙන තුරු අකුසලයට වැටෙන්නේ. අකුසල් වලට වැටෙන්නට නොදී රකින්න බවක් සිහියේ තිබෙන. සිහිය කියන්නේ බඳු ධර්මයක්. ඒ නිසා සිහිය නුවණ නැතිව වුවත් හොඳයි. නුවණ නැති අවස්ථාවක වුවද සිහිය ඇත්නම් එය හොඳයි. ඒ කියන්නේ දැන් ඥාන විප්‍රයුක්ත සිත් කියනවා. ඒ ඥාන විප්‍රයුක්ත සිත් ඥානයෙන් තොර වුවත් සිහියෙන් යුක්තයි. කුසල් සිත. ඒ ඕනකම. ඒ මොකද කුසල් සිතක් කුසල් සිතක් කියන එකෙන්ම තේරෙන්නේ අපි අකුසලයට වැටුනේ නැහැ. ඒ වේල අකුසලයට වැටුනේ කුසලයේ. ඒ නිසා ඒ නුවණින් තොර වුවත් සිහිය වැඩගත් වටිනවා. ඇති කරගත යුතුයි. නමුත් සිහිය උපදවාගෙන ධර්මයෙන් සතු මේකක්කේන සමන්නා ගතෝ හෝති චිර කතං චිර බහස්සං චිරිතා හෝති අනුස්සන්තා කියන තැන්වල එහෙම වදාළ තැන්වලදී මේ පක්ක කියන වචනය දැක්කේ නුවණ. කරණේන සති මේ පක්ක. ඒක 100යි නුවණයි කියන දෙකම අරගෙනයි 100 ගැනත් වදාළ. එනිසා නුවණ එක්ක දිය 100යි වඩා නැත්නම් ඒ අර්ථය සිදු කර දෙන්නේ. එහෙම නැති අවස්ථාවක් වත් 100 තිබෙනවා නම් ඒ කාක් හොඳයි. ඉතින් නැතුව කියොත් තමයි මේ වැටෙන්නේ. හයේ වරදකට වචනේ වරද්දක් හිතේම වරදක්. සිදුවන්නේ ඒ සිහිය නැතිව කියලා. ඉතින් එහෙම අවස්ථා පොතෙකුත් ඇති වෙනවා. ඒ ඇති වෙන අවස්ථා පොතෙක් තිබුණා අපිට දැනෙන්නේ නැහැ අපි හිතන්නේ නැති නිසා අපි ඒ පිළිබඳව අවදිය අවදිව සිටිනවා. නැහැ. නිවන සිහියෙන් තොරව ශ්‍රද්ධාවත. නිවනින් තොරව සිහියක් ශ්‍රද්ධාවත. ඒ නිසා අපි ඉගෙන ගත්ත මේක ඒ කුසල් සිත් ඉගෙන ගත්ත සාමාර්ථක කුසල් සිත්. ඊළඟට මේ සයිකසික පිළිබඳව ඉගෙන ගන්නවා. සයිකසිකයන්ගේ සංයෝජනය සංග්‍රහණය ඉගෙන ගන්නවා. ඒ සංප්‍රයෝග ණය ඉගෙන ගන්නදී අපි ජීවන පිළිබඳව ප්‍රඥාව යෙදෙන සිත් මේවයි කියලා දැනගත්තා. ප්‍රඥාව යෙදෙන සිත් මොනවාද? ඥාන සංප්‍රයුක්ත කාමාවචර. ඒ කොලස්ත. කාමාවචර සිත් 12ක් තියෙනවා ඥාන සංප්‍රයුක්ත කුසල විපාක ක්‍රියා. ඒ 12යි. මහත්කත ලෝකෝත්තර සිත් 36යි. මහත්ගත සිත් 27යි ලෝකෝත්තර සිත් 7යි 35යි. ඒ අපේ අපේ ප්‍රඥාව විසිත් අපේ අපේ ප්‍රඥාව. බැලු 47 බලන්න. විසිත් අපේ අපේ ඒවා කොයි පොඩෙක්ද ලක්ෂණ. ඔක්කොම අපි ඉගෙනගත්ත ප්‍රභේදයක් පිළිබඳව අශෝභන සුත්‍ය සෝභන සුත්‍ය කියන්නේ. මේ පිට ඇතුළත් වන්නේ සෝබන චිත්ත. ඒ සෝබන චිත්තවල විපතින්ම යෙදෙන සෝබන සාධාරණයි කියා චෛතසිකය කීයක් අපි පිළිගත්තද? සෝබන සාධාරණ භාවනාවක්. සෝබන සාධාරණ චෛතසික භාවනාවක්. ඒ භාවනාවය කියලා බලන්න ඉතින්. සත්‍ය සත්‍ය සති හිරි ඔත්සත් සත්‍ය සති සබ්බා සති හිමි වබ්බා ලෝභා දෝස සප්පබද්ධප්පා ආදී වශයෙන් එන්නේ. ළමද සබ්බාව සතිය සති. ඒ කියන්නේ සත්‍ය චෛතසිකය හැම සෝබන සුතකම පිළිගන්න. හැම සෝබන ඒ නිසා මේ උපන්නට එපා. යම් කිසි අවස්ථාවකදී Taman සිදු කරන යම් කිසි කර්මයක්, යම් කිසි ක්‍රියාවක් ඒ ක්‍රියාව කුසල් ගන්නකම් නම් සිහිය පිටෙන්නකම ඕන ඒ සිහිය නැති විතක තමයි ලෝභය උපදින්නේ දේශය උපදින්නේ මොහොතේ ලෝභය උපදින්නේ දේශය උපදින්නේ මොහොතේ ඉතින් ඒ ලෝභය දේශය මොහොතේ කියන මේ තුනේ යුක්ත වූ සිත් උපදනා. ඒ කියන්නේ ලෝකයේ දෝෂ දෙක කවදාවත් එකට උපදින්නේ නැහැ. ඒවායින් යුක්ත වූ සිත් උපදනා අවස්ථාවම නේද වැඩියෙන්ම පවතින්නේ කියන එක හිතා ගන්න පුළුවන්. ඒ නිසා තමයි උගන්වන්නේ හැම විටම සිහියෙන් යුක්ත වෙන්නට ඒක. එහෙම නැත්නම් උපා සුළු ක්‍රියාවක් වෙන්නට පුළුවන්. ඕක කරන්නේ ලෝභය. එහෙම නැත්නම් ද්වේෂය. ඒක ලෝභයේ තියෙන ප්‍රථම මොහේ තියෙන, ද්වේෂයේ තියෙන මොහේ තියෙන. ඒ නිසා ඒ සිහියෙන් යුක්තව කටයුතු කරන්නට කියන එකෙන් අදහස් කරන්නේ නැත්නම් මේ පුරුදු පරිදි සිරිත් පරිදි හරියට ගංගාවේ ජලය පහළට ගලා යන්නක් නෙමෙයි අපගේ సంతානයන්හි උපදනා වූ ලෝභ ද්වේෂ ආදී අකුසල ධර්මයන් උපදින්නට ඇති ඉඩකට අවරාධන ඒ කයිසියෙන් සුප කටයුතු කරන්නේ ඉරේ කරන්නේ උගන් වෙන කිසිවක් නැහැ දැන් එහෙම කටයුතු කිරීම නිසා තමයි නිරතුරු ඇතිවීමට ශක්තියක් වශයෙන් පවත්නා වූ අකුසල ධර්ම මේ කුසල බලයෙන් දුරු කරන්නේ වඩින්නේ එහෙම කරලා කරලා තමයි යම් කිසි දවසක ඒවා නැවත නූපදනාකාරයෙන් දුරු කළ හැකි වන්නේ එහෙනම් මේ ලෝක කාමාසව භවසව විකාසව අවිද්‍යාසව කියන මේවා අපට මේවා කොහොම අර සත්‍යාංශය කියලා කියන අංශය හතක් වාදිකේ ඉන්නේ ඒ අනුසය ධර්මයේ පවතින නිසා තමයි මේවා ඇතිවන්නේ. ඒ අවිද්‍යා ස්වභාවය කියන එක අපට ඉගෙනන අවිද්‍යා අනුසය වශයෙන්. එන අවිද්‍යාව කියන්නේ දුවා. දුවා. මොකද? ඇතිපත් නොදැක. ඒ ඇතිපත් නොදක්නා වූ දුවා වූ ස්වභාවය අප තුළ අප්‍රහීන වශයෙන් පවතිනවා. ඒක කියනවා. ඒ නිසා අපි මුලා නොවිය යුතුයි. ඒ අපට ධර්මයට ලැබෙන දේ, අපට අසන්නට ලැබෙන දේ, අපට ආග්‍රහණය කරන්නට ලැබෙන දේ, අපට දිවේ ගැටෙන රසය, කයෙහි ගැටෙන පුස්තක්කේ කියන මේවායි අපි මුලා නොවිය යුතුයි. නමුත් මුලාවන ස්වභාවය අපට අප්‍රහීන වශයෙන් පවත්නා බැරි. අපට මේ හැකෙන දේවල යතන දේවල දක්ෂ ලබන දේවල කියන ආදීනව ආදිය මෙනෙහි කරන්නට පුළුවන් තම නෙවෙයි අවස්ථාව කියන්නේ. මේවා පිළිබඳව ඒවා අරමුණු කොටම එක්කෝ ඒ අයන ස්වභාවය දැන් දුක්ඛෝ සිද්ධාතිය. එහෙම නැත්නම් ඒ ගැටෙන ස්වභාවය. ඉතින් ඒ දෙකම මේ මහා හේතුසල්වන් ඇලෙන්නේ මෝහය නිසා ගැටෙන්නේ මෝහය නිසා. ඉතින් ඇලීමයි ගැටීමයි කියන දෙකම නැතුව ඉන්නට පුළුවන් කම ඇති කර ගන්නවා නම් එයි දක්වන්නේ කුමක්ද? මෝහයට අවුනේ නැහැ. නැත්නම් මෝහේ මෝහේ අපට අවුනේ නැහැ. අර චිත්තහත් ස්ථිරයන් කතාව අහලා තිබෙනවනේ. ඉතිහාපොත් පොගුරු තුල හඳුන්වනවා අවතාර මහනුන අවතාර කිව්වා කියන්නේ ඔක් ඉතිහාපොත් කියන්නේ හරියට හිත නැමැති අපට අහුවලා ඉන්නේ ඉතින් හිතෙන් කියන එක කරනවා අපි ස්වයං ඒකනේ කලේ හිතට යටත් කළා අන්තිම පාරණ මේ ආතල් නොවන විදිහට මාවන්නේ ඒ වගේ ඒ මුලා නොවිය යුතු දෙහි මුලා වෙන. ඒ මුලා වෙන ස්වභාවය අපිට තිබෙනවා. ඒ නිසාම තමයි මේ තාක්කල් අපි සසර ඉන්නේ. තව ඉදිරියට යනවා නම් යන්නේ. යන්නේ ඒ නිසා මේ මුලාව අපිට පවතිනවා. ඒක විලෝචනය දුරු කරගන්නට මේ නිබඳු සාසනයක් ඉන්න ගැසෙන කල්හි කළ යුතුව තිබෙන්නේ මේ මුලාව එහෙම කිසිම දුරුකර ගන්නට බැරි නම් ඒ යම් කිසි ඒක දේශයක් ගන්න. ඒ මුලාව පිළිබඳව දුරුකර ගැනීමට උත්සාහ කිරීම. ඔව් ඒක මම මොකක්ද මුලාවට අවුලන්නේ. ඒ තමයි කියන්නේ මේ මුලාවට අසුවලා ඉන්නේ. ඉතින් ඒ මුලාව නිසා ඒ Taman යන පැත්ත යමක් නම් ඒ පැත්තට පරිලන විදිහට කරුණු සොයා ගන්නවා. කරුණු සොයා ගන්න. උපකාරක පාපතුල කරන්න බෑ. ආදි වශයෙන් මේ කරුණු සොයා ගන්න. ඒක ඒ දුවා දුවාවත් ඒ දුවා වීමේ තියෙන එක ස්වභාවයක්. දුවාවෙන් කියන්නේ මෝහයෙන් මෝහය අකුසල පක්ෂයේ ක්‍රියා කරනවා. නිවන හැටියට ولا هتلاقي كلام પરમદાર ના ඒ ඒ තමයි නිහතේ මොහ මොහේ තියෙන දුලා ඒ දුලාව ස්කන්ධ පංචකය පිළිබඳ ඒ ස්කන්ධ පංචකය පිළිබඳව දුලාව වශයෙන් ඉස්සනස්ථාත ආත්මයක් කියලා ඇත්තේ කියලා හෝ ඒ විදිහේ මේ ඒ දුලාව නිසා ඒ දුලාව ස්වභාවය තමයි ස්වභාවය ඒ මුලාවන ස්වභාවය නිසා අපට ඇති වෙනවා මම කියන යම් ලබන ආත්ම දෘෂ්ටි. අපි ඒකද රෝගයක් හැටියට ඉදිරිපාන කරනවා. රෝගයක්. ඉතින් අන්න ඒ මුලාව තමයි අවිද්‍යාව. අවිද්‍යාවය. ඒ අවිද්‍යාවයේ තිබෙන කෙනෙකුට ඒ අවිද්‍යාවත් එක්කම උපදනා ගතියක් තමයි කාමාශ්‍රයේ මතයෙන් දක්වන කාම වස්තුන් කාම ධර්මයන් පිළිබඳව ඇතිවන්නා වූ ආස්වාදෝ ඊළඟට රූප භවයේ අරූප භවයේ කියන මේවා පිළිබඳවත් ඒ රූප භවයන් ලබා දෙන අරූප භවයන් ලබා දෙන ධර්මයන් පිළිබඳවත් කෙනෙකුට යම් ආසාවක් ඇති වේ නම් ඒ ඇතිවන්නේද අර මුලාව පවතින නිසා ඒ නිසා මේ සියල්ලගේම ප්‍රධානියා හැටියට ගන්නට පුළුවන් අවිද්‍යාව. ඒක ප්‍රධාන ධර්මය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දැනිමඟ ලෝකවල අවිද්‍යාව ප්‍රධාන විලාස. ඉතින් ඒ අවිද්‍යාව නැති කරගන්නට නම් විද්‍යාව උපදවා ගන්න ඕනේ. විද්‍යාවේ කියන්නේ කුමක්ද? විද්‍යාව ආ විද්‍යාවේ කියන්නේ නුවණ ඥානය ප්‍රඥාව ප්‍රඥාව ඒ විද්‍යාව පුරවලා ඉතින් සාමාසවේ කියන මේ ලෝකයක් භවසවේ කියන ලෝකයක් විද්‍යාසවේ කියන විද්‍යාව අවිද්‍යාසවේ කියන භවයක් මේ තුනම ලෝභ විත්ති භව කියන තුනම ලැබෙනවා විත්තිගත සම්පූර්ණ එතකොට කෙනෙකුට ආනාපානය පොදින අවස්ථාවක් කියලා ගත්තොත් ඒ අවස්ථාව තුනත් ලෝභ සිතේ උපදින මේ කර්මන කරා ඇදී යන ලෝභයක් ඒ අවස්ථාවලදී උපදිනවානේ ඒ ලෝභ සිතේ හටගත් අවස්ථාවේදී මෙන්න ආහාරය මොකද කාමාසක කියන්නේ කාම වස්තුන් පිළිබඳව තියෙන ආශාව ඒක සෝම වින්දනයට පරිණත කරන්නේ. කාම විමුක්තිය කියන්නේ එතන තිබෙන්නේ. ඒ අය විමුක්තිය කියලා හිතාගත්ත දෙයක්. කාගත්ත. ස්පර්ශ. අවුත් කාම ධර්ම. කාම ධර්ම කියලා ඒ කාම කාම ධර්ම තියෙනවානේ බබෝ. නේ. කාමාවචරක සමගේදෙන චෛත්‍යක රූප රත්තරන් වස්තු ඒවා කෙරෙහි ආසාව. භවස්වරූපීවේ රූපාරූප භවයන්. ආ ඒක රූපාරූප භවයන් කියන විදිහට. ඒ රූප භවයේ පිළිබඳව ගන්නට තියෙන ඒ රූප භව අරූප භවය කියලා ගන්නට තියෙන මොනවාද? රූප භවයේ කියලා ගත යුතු දෙන්නේ ඒ විපාක ස්කන්ධ. විපාක ස්කන්ධ. රූප භවයේ ලැබෙන රූපනේ කාම ධර්මනේ. කාම ධර්මයන්ට ඇතුළත් වූ රූප 26ක අතුරෙන් යම් කිසි රූප සංග්‍රහයක් තමයි රූපී භවය ලබන්නේ. ඒ නිසා රූප භවය කියා ගන්නට කියන්නේ ධර්ම නම් දෙන් කරලා ඒ විපාක ස්කන්ධය හතර. වේදනා සංඥා සංකාර විඥාන. ඒ මොනවාද විපාක ස්කන්ධ හතර හතෙන් ලැබෙන්නේ? රූප රූපාවතර විපාක සුත් පහක්. ඒ සමග වේදනා චෛතසික 35ක්. ඒ සමුදය තමයි චෛතසික 35. දැන් අනිත් ඒවා ලබා ගැනීම සඳහා කරන ප්‍රාණක් නෙවෙයි රූප රූපත්‍යාන උපදවාගෙන කරන්නේ. රූපත්‍යාන උපදවාගෙන කලාපරතු වන්නේ කුමක්ද? රූප භවයේ ප්‍රතිසන්දි. ඒ රූප භව ප්‍රතිසන්දිය ලැබෙන්නේ රූපාවචක විපාක. ඒ රූපාවචක විපාක සිත ලැබෙන විට පෙරපත් මුනි ඒ භවයෙන් උපස්ථාත්මායෙන් මේ කර්මයෙන්ම ලබා ගන්නවා ඒ භවයේ ඇතිවන්නා වූ රූප මොනවාද ඒ රූප මොනවාද රූප සතරයාදි ධාත්සත් සතරයාදි ධාත්සත් කරනවා සත්සුප්පසාව සෝතප්පසාව ඊළඟට ජීවිතයේ තියෙච්ච ධන විවාහකය නේ විචිභාව තුන් පහව නේ ඒක ලබන්නේ මේ ඒ අபிසංඛ්‍යාවක් රූපෙහි ලැබෙන්නේ මේ උපදෝෂ ධ්‍යානයේ නිසා. ධ්‍යානයේ උපදෝෂනේ කාම වස්තුන් අත්තරල වර්ධ. කාම ධර්ම අත්තරල වර්ධ. ඒ නිසා ඔවුන්ට අபிසංඛ්‍යාවක් රූපෙකින් ප්‍රධානක තමයි ඒ භවෝත්පත්තිය ලබා දෙන කර්මය නිසා ලැබෙන විපාක. ඒකේ විපාක ස්කන්ධයන් පිළිබඳව තිබෙන ආසාව. ඒ විපාක ස්කන්ධය කියන්නේ දුක දුක ඇතුළත් නැහැ. විපාක ස්කන්ධය කියන්නේ නාම ධර්ම සංග්‍රහයක තමයි. දැන් මේ භවයේ පිළිබඳව කතා කරනකොට විපාක සංග්‍රහය කියන මේ වචනේ යෙදුවොත් ඒ අදහස් කරන්නේ විපාක සිතුත්තේ සමගයේම සයිකස්. විපාක සිතා ඒ සමගයේම සයිකස්. කර්මජ රූපවලට වෙන නමක් තිබෙනවා. ඒ වාට කියනවා කර්මජ රූප කියලා එහෙම නැත්නම් කටස්ථා රූපේ නමක්. ඒකට කියන්නේ විපාක. ඒ නිසා විපාක කියන වචනේ තෝරන්නේ. අඤ්ඤමඤ්ඤ විචිත්තාන කුසල කුසලාමන් ආපෝ තාපා විපාක. අඤ්ඤමඤ්ඤ විචිත්තාන අඤ්ඤමඤ්ඤ බුද්ධානං කියන මේ සතර දෙකම පාස්කරනවා. එයින් දක්වන්නේ ඕනෝනට වෙනස් වී නැත්නම් ඕනෝනට විරුද්ධ වූ කුසල කුසලයන්ගේ මේ බව, කසුරු බව, විපාකමයි. ඒ කියන්නේ කුසලයන්ගේ ප්‍රතිම අවස්ථාව විපාක කුසල විපාක. අකුසලයන්ගේ ප්‍රතිම අවස්ථාව අකුසල විපාක. ඒ කියන්නේ ඵලයේ ගෙන දෙන අවස්ථාව. එතකොට යන්නේ මොනවාද? නාම ධර්ම සමූහය පමණයි. රූප නාමය. මේ කතාවට ඔක්කොම ඇතුළත් වන්නේ ඒ නාම ධර්මයි. නාමාකරෝ කියන්නේ භවපරේ කියන එක විචාපරේ කියන පිටිකයි සිටය අවිචාපරේ කියන ධර්ම වශයෙන් තිබෙන්නේ තුනක් ලෝක බුද්ධි නෝ ඉතින් ලෝක බුද්ධි මොහොත සංකර උපදීනේ ශක්තියක් ඇති ධර්මයේ අප ධර්මයේ භෝගය කියන එක ධර්මයක් දැන් මේ මේ ඒ ආසව භව දිනේක අප ගන්න බොහෝ කලක් සංස්ථානගතව නවතින බැරි ආකලේ කියලා කියනවා. සංගමික පවත්නා බැරි ආකලේ කියලා. එහෙම නැත්නම් අරූපාභි අරමුණු කරා වැකිරෙනවා, ගලාලනවා. ඒ නිසා ආකලේ කියන නම. දැන් රූපාභි අරමුණු කරා වැකිරෙනවායි, ගලාලනවායි කියන එක වන්නට මේ ධර්ම පිටට හට ගන්නකොට දැන් මේ ධර්ම සිතක හටගන්නේ නැති අවස්ථාවකදීම සත්‍යයක්. මේ ධර්ම උපදින්නේ නැහැ සිතේ. ඒවායේ ආසව බව පිළිගන්න. උඩකට ධර්මයක් හැටියට පිළිගන්න. ධර්මයක් හැටියට උපදින අවස්ථාවක් නෙවෙයි. ඒවා ගැන ඕනනම් අපිට කියත හැකි ඒවා අනාගතයේ ඉපදිය හැකි ශක්තියක් උපදින අවස්ථාවක් කියලා එන්නේ. දැන් පරමාර්ථයක් ගන්නද? පරමාර්ථ ධර්මයන් පරමාර්ථ වශයෙන් ලැබෙන අවස්ථාව. තම පරමාර්ථ ධර්මයට ගුණාම නිර්වාණ පරමාර්ථය කර. අනිත් පරමාර්ථයන් කියනවා ඇතිවීමක්, පැවැත්මක් ඇතිවීමක්, පැවැත්මක් දැන් මේ පරමාර්ථ ධර්ම ගැන සාකච්ඡා කරනකොට අපි කියන්නේ ඒවා අනිත්‍යයි, දුකයි, අනාත්මයි. අනිත්‍යයි දුකයි අනාත්මයි කියන්නේ පරමාර්ථ ධර්ම නිසොත්. අන්තිසිවක් නෙවෙයි. මම අනිත්‍යයි නෙවෙයි. එහෙම ගත්තොත් වරදු. මම කියන්නේ ඒ අනිත්‍ය වශයෙන් දක්වන්නට මොනවත් නැහැ. අනිත්‍ය වන්නේ මම කියලා කලකනු ලබන රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ ධර්මයි අනිත්‍යයි. මම අනිත්‍ය උපන්න මම අනිත්‍ය කියන එක කොරබන් ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ධර්ම අනිත්‍ය ඒවම දුක විශ්වාස ඒවා තමයි අනාත්මයි කියලා කියන්නේ අනාත්ම වශයෙන් බලනකොට කොහොමද දැන් අපි කසකට වෙලා භාවනා ප්‍රශ්නේ කරන්නේ මම කොහොමද කියලා බලන්නේ නැහැ. ඒ මරණ කියලා අපි පොඩි බලපෑමක් දක්වන මේ ධර්ම පින්දුව ගැන බලන්න. ඒ නිසා වෙන් කරගන්නේ මම වෙන් කරගන්නවා. මම ඉක්කොට වෙන් කරන්නට දෙයක් නෑ. අපි උපාගත්ත ඉතිවිලි මාත්‍රයක් තමයි. පිරන්නේ නම් ධර්ම සමීපයි. ඒ ධර්ම ඒවාට වමනා කරන ඒවා පිළිමට ඕන කරන ඒ වූ ප්‍රත්‍යන් නිසා ඇති වෙනවා. ඒ ඇතිවන ධර්ම ඇතිව පවතිනට ඕව ධර්මයන්ගේ ඉගෙන ඒ කාලය ගත වුණාට පස්සේ ඒවත් නැතුව එනිසා එකක ධර්මයක් වගේ ආදීවත් දැනස්සේ හැටියට පවතිනේ බලය එහෙම පවතින හැටි බලක් ඒවා එන්නේ ඒ හැම ධර්මම ඇති වෙන නැති වෙන ඒ ඇති වීමට කලින් ඒක නැහැ ඇති වීමට කලින් නැහැ ඉතින් ඇති වුණාට පස්සේ විද්‍යාවට කරත්ම කිසිම. ඒ නිසා කියන්නේ අවුත්වා සංකෘති උත්වා කටිගොමි. නොතිදී ඇති වෙනවා ඇතිවීම තුළ. පරමාර්ථයන්ගේ ස්වභාවය ඒක. එහෙම ඇතිවී නැති වෙන ස්වභාවය ඇති ඒ පරමාර්ථ ධර්මවලට කියන්නේ සංකප්ප පරමාර්ථ. සංකප්ප අසංකත පරමාර්ථ ධර්ම වශයෙන් තිබෙන්නේ එකක්මයි ඒක නම් නිර්වාණය. දැන් මේ සංකත ධර්මයි මේ සියල්ල සියල්ල සංකෝරා සිතක හට ගන්නා අවස්ථාවේදී තමයි ධර්මාර්ථ ධර්මයක් වශයෙන් අල්ලගන්නේ තිබෙන්නේ. අර බබයි අපි කියන සරාගම් වාසිකම් සරාගම් සුත්තම් සරාගම් ඒ තරහව සිතේ කියන එක හත ගන්නවා. තරහව සිතක් පස්සේ ගන්න ගන්න. එතකොට තරහගන් ඒ තරහව සිතක් ඇති වෙනවා. මෙන්න මේ තරහව සිතක ඇති වෙන ඒ රාගී බව තරාගී තරාග කියන වචනය නැත්නම් මේ නම ඒ සිත පිළිබඳව යොදන්නේ යම් ධර්මයක් නිසා නම් ඒ ධර්මය මෙතන කාමාශ්‍රම ධරාශ්‍රම කියන වචන දෙකකින් දක්වලා තිබෙනවා. කාමාශ්‍රම ධරාශ්‍රම. ලෝභය. ඒකට මේ ධර්මය ඇතිවන්නට කලිනුත් නෑ. ඇතිවලා ඇතිවලා එකපස්සෙත් ඒක නෑ. ඒකේ ඇතිවීමකුයි ප්‍රවත්මකුයි නැතිවීමකු උපාද ප්‍රතිභංග කියන ක්ෂණත්‍රය. අන්න එහෙම පවත්නා ඇතිව පවත්නා ඊළඟට නැතිවන ස්වභාවය ඇති. ඒ පරමාර්ථයන්ගේ රූපං අවස්ථාව ගැන කලකන්න නම් කියන්නට දෙන්නේ ඒවා අනාගතේ කරන්නේ ඒකන ස්කන්ධ පිළිබඳව කතා කරන විට රූප සංදේ කියලා දක්වන්නේ යම් කිසි රූපං අතීතානාගත පච්චුප්පන්නං ඕලාරිකං වා පුතුමං වා අජ්ජත්තිකං වා භාවිතං වා ඕලාරිකං වා පුතුමං වා සීලං වා සම්පතං වා යම් භූමේ සම්පිතේ වා ආදි වශයෙන් ඒ ප්‍රසාකාරයෙන් දක්වන්නේ සංඝයට ඇතුළත් කරන ධර්ම රූපස්කන්ධය කියලා පෙන්වන්නේ ධර්ම මොනවාද අතීත අනාගත වර්තමාන අතීත අනාගත වර්තමාන ඒ කියන්නේ රූප අපේ මෙතෙක් හටගත්තේ නැත්නම් ඒවා පිළිබඳව ඒවා අපේක්ෂාකට කතා කරනවා නම් කියන්න කරන්නේ ඒවා අනාගතයි කියලා. ඊළඟට ඇතිවෙන මොහොතේ සිටේවා නැතිවන තුරු ඒවා පිළිබඳව කියන්න කරන්නේ වර්තමානයි කියලා. ඇතිවලා නැති වුණා නම් ඒවා පිළිබඳව කියන්නේ අතීතේ. අතීතේ. දැන් ඒ ඔක්කොම භවනා කරනකොට නම් ඒ සියල්ලම ගැන සැලකනවා. ඒ කලාප සම්මර්ෂණෙහි දීච්ච එහෙම සිය භවයේ උපතිසුවක් ඒ සංකප්පකේ ඇතුළත් කිසිවක් මේ භවයේ කාර්යම මේ භවයේ පවත්නා ඒ ස්කන්ධාදී කිසිවක් අනාගත භවයට යන්නේ නැති මේවා මිදීම නැති වෙන ඒ කියන්නේ ඒ සම්මර්ෂණය කිරීමත් නිමිති කිරීමත් තිබෙනවා. ඒ එහෙම සැලකන විට අතීත වර්තමාන අනාගත කියන ඒ රූපයන් පිළිබඳව සැලකනවා. ඒ වේදනාවන් පිළිබඳව සංඥාවක් පිළිබඳව ඒ සම්මර්ෂණය පවත්නවා. දැන් මෙතෙක් හටගත්තේ නැති ඒවා පිළිබඳව අපට ආශාව උපදින්නේ නැද්ද? දැන් අපට දෙවියෝ පිළිබඳව දැන් ආශාව වුණා නම් දෙවියෝ සංස්කෘතිය පිළිබඳව තියෙන ආශාව දෙවියෝ සංස්කෘතිය තාම ලැබෙන්නේ නැති එකක්. Wah, nah aku pengantos tambuan di rumah apa? Hmm. Hah? Oh, kok oh, ya, apa? Jadi, oh, itu kok eh, jadi gua tambah tambah kian sama, saya harap tuan. taman oh, ini bisa tarik, coba itu lebih tengah මේ ඒ ඔක්කොම මේ කාම ආසව කියන එකට ඇතුළත්. කාම. භවකව කියන එක පොරූප අරූප භව. වික්ඛාපෝ වික්ඛ කියන එක වරදවා දැකීම. වරදවා දැකීම එකක් එකක් කියන ප්‍රධාන වරදවා දැකීම අපි හැම දෙනාටම කියන්නේ. මේ සත්‍යය. සත්‍යය. සත්‍යය. ඉතින් මේ විපාකයෙන් ගැලවී ගන්න. बहुत किसान बहुत परम අමාරු ඔව් ඒ කියන්නේ දැන් ඒ ඒක එහෙමනේ බුදුහාමුදුරේ දේශනා කළේ රූපං අත්තතෝ සමුපා රූපය ආත්ම වශයෙන් තමන්ගේ ඒ දෘෂ්ටියෙන් දකි බලන්න සමහර විට ආත්මය පිළිබඳව මේ ප්‍රභේද කියනවා දැන් සත්ත්වක රාග පිළිගනවා. ඒකත් සත්ත්වක රාග පිළිගනවා. ඒ වගේම ඉච්ඡේද රාග පිළිගනවා. ආත්මය පිළිබඳව තමයි ඉච්ඡේද රාගය. ආත්මය පිළිබඳව සාස්ත්වක රාගය. ආත්මය පිළිබඳව ඒකත් සත්ත්වක රාගය. ඒකත් සත්ත්වක රාගය කියන්නේ සමහර ඒවා සමහර ආත්ම සාස්ත්වකයි සමහර ඒවා අසාස්ත්වකයි. ඒකත් සත්ත්වක. බව ඉච්ඡේදය ඒ මෙතනින් ඉවරයි. ඒක භවයන් පිළිබඳව සලකන හේම උච්ඡේදයන්. ඉතින් මේ දෘෂ්ටි ඒක පිළිපෙන්නේ අනේකිකව අප්‍රත්‍යව මේ සියල්ලම කියනවා කියලා ගන්න කියක් තියෙනවා. යම් කිසි විකම හේතුවක් නිසා ඇති ඇතිවෙන දේවල් මේ කියලා ගන්න කියක් තියෙනවා. විකම හේතුව කියන්නේ කෙලිය කියනවායි ප්‍රඥා කියනවායි කියලා ගන්න. එහෙම දෘෂ්ටි කියනවා. එහෙම නැතුව කාලවාදෝ කියන්නේ කාලයට අනුව සිදුවෙන දේවල් ඇති වෙන දේවල් කාලයෙන් සිදු කරන දේවල් කියලා කාලවාදීන් කියනවා ප්‍රകൃතිවාදීන් කියලා කොටසක් ඉන්නවා ওই කියන විශ්වාසයක් තියෙනවා ඒ එකද දෘෂ්ටියකටවත් අතුලක් නැහැ සමුත්ත සමස්තන්නේ සමුත්ත සමස්තවාදී ඒකයි විභාගය දෘෂ්ටි උදාහරණයක් මේ වදාළ මේ ඒකේක දෘෂ්ටි දක්වලා මේ මේ දෘෂ්ටි වතුවන්නේ මේ කර්ම විපාක මොන එකක් කර කර්ම විපාක නෙවෙයි ඕන මහා සර්වභාරයෙන් වදාළ විපාක රෝපිය දෙකක මුක්වාල ඉතින් එතන තිබෙනවා සම්බන්ධයක් දිට්ඨියේ සංස්කාර මේ අවිද්‍යාවේ සම්බන්ධයක් තියෙනවා ඒක නෑ විත්‍ය අත්‍යීමට පුදු වෙන්නේ අවිද්‍යාව. ඒ නිසා විත්‍ය නැති කරගන්නට නම් පුදු විත්‍යම නැති කරනවා කියලා කියන්නත් බෑ. ඒ විත්‍ය අත්‍යීමට ඉවහල් වෙන අවිද්‍යාවක් නැති කරන්නේ. ඒ නිසා ඒ විපස්සනා රෝගයන් බුදුරජාණන් වහන්සේ වදාගන්නේ ඒ <clears throat> විදර්ශනාවෙන් කරන්නේ සංඥා භාවනාවෙන් කරන්නේ අවිද්‍යාව නෝ අවිද්‍යාව සමතේ කරන අවිද්‍යාවක් ගන්න සම්මානයි අපතෝ උට වඩා කතා සබ්බේ සංඛාරා මිච්ඡා සීලලා පඤ්ඤාය සප්ප සීලතේ විදෙති විශේෂමං භූති විවා සබ්බේ සංඛාරා දුක්ඛා වේදා සංඥා සම්පතිය සම්බින්දති සිත්තේ සමන්තෝ යා සබ්බේ ධම්මා නස්සා වේදා සංඥා සම්පතිය සම්බින්දති සිත්තේ සමන්තෝ යා දුක්ඛපත්තානි සීඛාදරපත්තානි භයෝපත්තානි දුක්ඛා උපපති පානි ආකාශත්තානි මත්තානි වානාගානි සීඛාදරපත්තානි විද්වාන් සංගතං සාතනං ආකාශත්තාදී මන්තාදී වාමතාදී සාසනං පරමෝ විස්වාසංග සම්සාරණං ආකාශත්තාදී මන්තාදී වාමතාදී සාසනං පරමෝ විස්වාසංග සම්සාරණං